අපි භාවනා කරනවා කියලා මොකටද කරන්නේ මොකක් සඳහාද කරන්නේ කියන කාරණාව තව ටිකක් මතක් කළොත් වෙන කාරණාව තුනටනේ අපි හැම කෙනෙක්ම හිමක් කොනක් පරක් තරක් නැති අනාරාගෝ මේ සංසාර සාගරයේ හේමියට සුවඳ දැක්කරණය ඒ සංසාරේ ගමන කරලා මම දවසට නතර කරන්න වෙන්නේ මුතුන් පාද කාලයක් තුළ මුතුරා බුදුචාන් වහන්සේ නමක් පාරමලා සතර දුක නැති කර ධර්මයේ දේශනා කරනකොට අපිට මිනිස්සු වෙනා ඉපදින ඇති ඇතුළු ඒ ධර්මයේ අහලා අහපු විදිහට පිළිපැදලා ඒක අවබෝධ කරගත්තොත් විතරයි. ඉතින් එතනදී ඒ සසර දුක අවසන් කරන්න හේතු වෙන තණ්හාව ඉතාම පවිත්‍රව එනවා. ඉතින් අපි එහෙම නැතුව එකපාරටම භාවනා කරනවා කියන්නේ යන්න පටන් ගන්නවා. හැබැයි කොහාට කියලාත් නෑ ගියා කියලාත් නෑ. හැමදාම යනවා. අදී ඉන්නෙච්ච කලයක් මොදායින් කියලා ඔක්කොම කරනවා වගේ. මොදෙන් දෙන්නේ කලේ කරන්නේ නැහැ හැමදාම වැඩ තියෙනවා. ඒ වගේ අපි මේක තේරුම් ගන්නකොට පටන් ගත්තොත් හැමදාම භාවනා කරන්න පුළුවන්. හැබැයි අවසන් වෙන දවසකුත් නැහැ. කෙරවලකුත් නැහැ. ඒ නිසා ඉස්සරහම සත්‍ය ඥානය දැනගන්න ඕනේ. එතන මේ දුක විශ්ලේෂණය දකින්න මෙහෙමයි සංදේ දුක කරන්නේ මේකයි දුක මේකයි සමුදය මේකයි නිරෝධය මේකයි මාර්ගය දැනගන්න ඕනේ. ඊට පස්සේ කරන ඕන කතරේ නෑ නෑ කියන එක. ඒ කියන එක බුදුජානක වහන්සේ දේශනා කරනකොට අපිට තේරුණා නම් ඒ කියන්නේ අපිට තේරෙනවා ඒ කියන්නේ වචන වලින් කියනවා. සත්‍ය ඥානෙ විතරක් වෙනවා කියන්නේ අනුමෝල ඥානය විතරක් පනවා මෙහෙම එකක් තියෙනවා නේද කියලා. ඊට පස්සේ ඒ අනුමාන සම්භාවයෙන් කරනකොට තමයි කමර්ෂ දැක්වච්ච හේත ආවේ. අපි පොඩ්ඩක් ඒ දර්ශනය අද අපි කතා කරමු. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළානේ යම් කිසි සමුදය ධර්මං සබ්බන්තං නිරෝධ ධර්මං විරන්තං විරචං වේතමල ධර්ම සුඛෝතපාරේ කෙලස් මල නැති කෙලස් සජස් නැති තහන්නට හැකිය කරන මොකද්ද යම් කිසි සමුදය ධර්ම සත්‍යක නිරෝධ ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හැම දෙයක්ම හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන මොන ඕනේ. එතකොට හේතු නිසා හටගන්න හැම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්නට ඕනේ. හිතන එක නෙමෙයි මොකද? මානසිකාර කිරීම නෙමෙයි කියන්නේ. දක්ෂිනෝ කියන එකක් ඕනේ. මොනවද මේ හේතුන්ගෙන් හටගත්ත සියල්ල? සියල්ල කිව්වහම සියල්ල සිතිකල්ල සිතිකල්ල ගත්තොත් මේ ස්පර්ශ ආයතන හය. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. ඇහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් දැනපු ගන්ධ, දිවෙන් දැනපු රස, කයට දැනෙන ස්පර්ශ සිතින් දැනගන්න අරමුණු වලින් තොර යමක් තියෙන සමගි දැනෙන්නේ එතකොට ඇහෙන් දකින හැම දෙයක්ම පෙර මුත්‍තිජේ මහතකන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් කනෙන් අහන හැම දෙයක්ම පෙර මුත්‍තිජේ මහතකන ඉතුරු නැතුව සිරසංගල වශයෙන් ප්‍රවේශිකුතාව උත්යන් දැනගන්න. ඇහැට පෙනෙන දේ දැනගන්න එක විඤ්ඤාණය අධ්‍යයනය. කනට ඇහෙන ශබ්දය දැනගන්න පුළුවන්. ඒක තමයි සෝත විඤ්ඤාණය. සිරසංගල සතන්න පුළුවන්. නාසයට දිවට ශරීරයට ගැස්ම දේවල් එන කොහොමද? ආම් ප්‍රඥා ලක්ෂණය. ඉන්ද්‍රියන් මේ පංචායතනෙන් දන්නේ නමුත් ඇහැට වැරදුනොත් මොලෙන් දෙකකට වර්ධින්න පුළුවන්ද? ඒක වැරදිද? සුත්තක ඇහෙන් දැකීමට වඩා ඒ දැකීම අනුවක් කියලා බලන්න. ඇහෙන් දැකීම සහ ප්‍රඥාවෙන් දැකීම අතරේ වෙනසක් කොහොමද කියන්නේ? දැනීම කියන්නේ වෙන දෙයක් කියලා එකක් තියෙනවා. කවදාවත් මනසින් දැකලා තියෙන්නේ. ඡායාව නැතිවලා කියන්නේ චක්කු විඥාණයෙන් දැකලා තියෙන්නේ. පංචායතනේ පංච විඥානේ කවදාවත් යෙදෙන්නේ නැහැ සංඥාව. චක්කු විඥාන, රූප විඥාන, ධාන විඥාන, රූප බලන සත්‍යාව සංකෝණ දැනගන්නවා කියන එකේ යෙදෙන්නේ නැහැ. කන්නාලේ දරන ඡායාව දැක්න අවස්ථාවට ගොමකද විඥානේ අහකට යනකොටම ඡායාව නැති වෙනවා කියලා අපි දැක්කා. දැක්ක හැටි කොහොමද? ප්‍රඥා චක්‍රය. ප්‍රඥා නමුතිය. දැන් ඇහෙන් දැක්ක චක්ක විඥාණයෙන් දැක්ක එකේ මොනින් දැක්ක එකේ දැකීමේ වෙනස මොකක්ද කියන්නේ? ඇහෙන් දැක්ක දෙයකට වැරදුනොත් මොනින් දැක්ක විතරවල් කියන්නේ නෑනේ. සුත්තක්කර වෙනසක් තියෙන දැකීම අරුවක් කියලා මොනවද හැකියාව කියනොත් කංගායි ඡාය ජීවෝ නැද්දෝ කියලානේ නෑනේ දැකීම කියන්නේ ඒ විදිහටම ලගේ නෝන එතකොට මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය ඒ විදිහටම දැක්කෝ නෝන ඒ විදිහටම දැක්කොත් තමයි ආශ්‍රයක් කියන්නේ. දැනගත්තද මේ මම ඔකට උපමාවක් කියලා ඒක ඇහුවට දැන් යාට ඉතුරුලා ප්‍රඥා ජයතික නැතිනම් ඉතුරුලා තියෙන මොකද්ද විඥානය අධ්‍යක්ෂම ඒක දැකපු දේ සිහි කරන්න පුළුවන් නැත්තකට කියලා නේ දැන් දැකපු දේ සිහි කරන ගමන් එයාට හිතෙන්නේ මොකක්ද මේ දැන් බලයක පස්වෙච්ච අධ්‍යක්ෂම විතරමමයි සිහි කරන්න තියෙන්නේ චත්තර ධ්‍යානම බලයක පස්වෙලා තියෙන්නේ ඒකයි හිතෙන්නේ දැන් කවුරුන්ගේ නෑනේ ලයිට් එක නිවහම නේදවහම පාදේ ඉඳලා පොරුකියක් දෙපක්කේ. ආ ඔන්න කියලා බලමු. කියලා ඇවිල්ලා ආයෙ දොරානේ. දොර අරිනකොටම දොර අරපු නිසා බලන කොට ඇතුළා ලෝකෝත් වෙනවා. ඒකපර මෙයාගේ මෝඩකම උතු වෙනවා මිසක. ලෝක කෙනාගේ ඇත්තම උතු වෙනවා මිසක එයාට කවදාවත් ලෝකෝත්තර සත්‍ය සංග්‍රහ කරන්නේ නැහැ. නිරෝධ මොනකට සංග්‍රහ කරන්නේ නැහැ. හරිද ඊට පස්සේ ඔන්න හා කියනවා නැති කියලා බලන්න බෑ අරකම මොකද වෙන්නේ අර බලන්න කොහොමද කියලා ඇසුරාලෝ මම පොඩ්ඩකින් දැන් කවුද දිනේ මම කිව්වනේ බලන්න පස්සෙලා වැඩි වෙනවා මම පස්සෙලා වැඩි ආයතරවහනවා දැන් යා කියන්නේ කරමුනේ කොහොම ආලෝකමත්ම ඉලියමයි තියෙන්නේ කියලා කවුරු කිව්වොත් නෑ නෑ ඔක බලන්න නිවෙනවා කියලා කිව්වොත් ඒක ඔප්පු කළොත් නෑ. ඔප්පු කරන්න දෙන්නේ මොකද? අය බලන් දෙන එකයි තියෙන්නේ මොනවාද? අරින්න ගාන මොකද දෙන්නේ? එයාගේ මොඩනෝ. දැන් හොඳට බලන්න. දොර ඇරලා බලුවොත් ආලෝකය මෙයාට තියෙනවා. දොර රැකුවත් පැත්තකට ගිහිල්ලා දැක්කු එකයි දෙහි කරන්නේ. දැක්කු එකයි දෙහි කරන්නේ. සිහි කරනකොට දෙන්නේ නැති වෙන්න වෙන්න පුළුවන් ඕ මොන ධර්මතාවයක් තියෙනවා කෙනා සිංහල සමගියක් දැකීමනේ. දැන් සමන් දැකපු දේ සිහි කරනවා. පැත්තට ගිහින් එතකොට සිහි වෙන්න තියෙන හිතර මොකද? ආලෝකයක් දැකීම. සිහි කරන දේ බලන්න යනවා බලන් ගන්න දොරකට ආයෙත් තියෙනවා. එහෙන් දරුවෝ මේ බලයක පස්සෙ වෙලා ඉතින් හිතුවට පස්සෙලා ආයෙත් බලන දරුවෝ පස්සෙලා බලන්නේ ආලෝකයේ නිත්‍ය සංඥාවක් කියනවා. ඇති බවට මුතියවා නේද? දැන් මෙයාට ආලෝකයේ නිවෙන වෙලාවක් හම්බ වෙනවා. පෙර මුතිගියම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා හම්බ වෙනවා මෙයාට. ඇයි තමන් එකම තැනක තමන්ගේ මනස වටාම කරකිලා එහෙන් දැකපු විඥාණයෙන් දැකලා දැකපු විඥානයේ අධ්‍යක්ෂණය සිහි කරලා සිහි කරපු අධ්‍යක්ෂණයෙන් විඥානයේ උපදලා කියලා විඥානයේ වටාම ගෙතිලා මෙතන ප්‍රඥාව විදිහට නැහැ කියන එකයි කියන්නේ. තේරුණාද? දැන් ඔබම තියාගෙන නිත්‍ය සංඥාව තියෙනවා. දැන් අනිත්‍ය මෙනෙහි කරනවා. හොඳට ගන්නවා. ඔය බලදක සප්‍රේත 60 වතාවක් නිවෙනවා. ඔය බලදක 50යි ඉඳලා 60යි කියලා කියලා තියෙන්නේ විදිය ගමන් කරන මෙහෙම වේව ක්‍රමයකට. උඩට යනකොට ධන පාටට යනකොට වෙන උඩ ධන වෙන හැම වෙලාවකම පස් වෙනවා ඊට වෙන වෙලාවකම නිවෙනවා ඔය බාරදක නිවිදි මේ යනවා නේද අනිත්‍යයි නේද අනිත්‍යයි නේද කියලා මානසිකාරයේ බලු සාධක කියලා බලන්න. දැන් නිත්‍ය සංඥාව කියන්නේ දැන් ඇහෙන්දක්ක ආලෝකය කියනවා හිතින් හිතුවක් කියනවා ආයෙන් බැලුවක් කියනවා කියන දැනක ආලෝකය නිත්‍යයි කියන සංඥාවක ඉඳලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. නමුත් එයා සැප දුක් විඳින්න තියනවා කියන දැන ඉන්නේ නේද? එයාට වැඩක් කළා කියනවා ආර්ථික මෙහෙණි කිරීමක් විතරක් කරන්නේ නේද? හැබැයි මොකද බලනකොට අපිටත් හැම වෙලාවෙම කියලා. අපිට ලෝකෝත්තර ප්‍රඥාවයි සීනිත කරගන්නේ. සීතකම දොරට දොරවට වගේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය නිසා දැන් මේ පේනවා. බලෙන් පස්සෙල එළියට වගේ රූප පේනවා. දොර වහනකොට ලයිට් එක නෙවෙනවා නෝ නෝරණය වගේ අපි අහකට යනකොට ප්‍රඥා දේශිකේ දරපොත සුත්තක දෙන්නේ. අපිට ඉතින් දැකීමේ අත්දැකීම. සත්‍යකර කියලා දැක්කොදී සීකර දැන් ගෙදර ඕගොල්ලෝ සිහි කරනවා. සිහි කරනකොට දැන් බාලක පස් කියලා කියනවා කියලා හිතාගෙන ඉන්නවා දැන් ගෙදර කියනවා කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඒ ගෙදර නැත්ද? ආගෙන යම් බලන්න කියලා කරකටලා හරි තියෙන්නේ. සිත කරන දොරවල් බැලුවා වගේ ආයේ ඇහැයි රූපේ චක්කුඤ්ඤය කියන නිසා සංඥා පහළ වෙනකොට මේ තියෙන විතර කියලා තේරෙනවා. ඇහෙන් බලන ප්‍රොබ්ලම් එකදර තියෙනවා හිතෙන් විතරයි කේතර තියෙනවා ආයෙත් ඇහෙන් බලන කේතර තියෙනවා. දැන් නිච්ච සංඥාවක්ම තියෙනවා නේද දුකලක්ෂ. දැන් 50 හර්ට් සප්පරේ 64 74 නියමයි කියලා මෙහෙ කරනවා වගේ හැම දෙයක්ම රූපකලාප නිදි නිදි යනවා ඒක නැති වෙනවා ඒක අනිත්‍ය කියලා මානසික ආයතන කරනවා. නමුත් ජීවිතයේ ඇලෙන්නේ නිත්‍ය සංඥාවක්. නිත්‍ය සංඥාවක ඇලෙලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. ඔකට කියන්නේ අනිත්‍ය දකිනවා කියලා. ඔකට කියන්නේ හේතුඵල නිරෝධය දකිනවා කියලා. ඔකට කියන්නේ සලආය නිරෝධය දකිනවා කියලා. ඔකට කියන්නේ අපිට එතකොට දැන් මොකද බලන්න සිත කරන්නේ සොරෑය දරයව නෝන නැති කම නිසා නැති සංඥාව ලැබුණා විසක අවුරුදු නැත්තම දැකීම නිසා නෝන කියන චෛත්‍යක නොයෙකුත් නිසා අපේ මනසේ නිත්‍ය සංඥාව වෙනකම් කියලා කියනවා විසක එහෙම නැතුව අපේ මනසේ පරිබාහිර සත්‍යම උදේ තුල අපේ වරේ ඒ වගේ අපිට ගෙවල් දරුවල් යනවා හිත කරන් කියලා හම්බ වෙන දේවල් ඇහෙන් රූපයක් බලනකොට දැන් ඔබේ උදේ අන්තිම මොහොතේ යතර කරකොලක් දරවාලා ඉන්නවනම් ඇහෙන් දැක්කම නිමුත් හිත කරන දොරේ වගේ දැන් කරපහු ප්‍රඥාවයේ කියන්නේ දැන් විඥානයේ අධ්‍යක්ෂණය කරන කියන්නේ ප්‍රකාශ සිද්ධාව දැන් දැකපු එක සිහි කරන්න පුළුවන් විතරයි. දැකපු එක සිහි කරනකොට දකින්නේ කියවද නැද්ද කියලා දැනෙන්නේ දැකපු එක මේ කරනවා තමයි තමයි මම කියන්නේ අපි හිතා ගන්නවා කියන එක කියලා ආයෙ බලන්න කියලා ගියාම හිතකට දොර අරගෙන ගමන් පස් වෙන්නේ ආයෙ ඇහැ රූප සක්වියන්සේ හේතු ටික හැදුනින් ගමන් හැදලා කියනවා ඇහෙන් බැලුවා සිතෙන් හිතුවා නැවත ඇහෙන් බැලුවා කියනවද නැද්ද කියලා බලමු කියලා අපි කරක කරන්නේ කියලා මේ රෝස් ඇහැරලා තියෙන ලෝකෙ මූලිකවම ඔක්කොලා තියෙනවා. ඉතින් අපිට අද නිත්‍ය සංඥාව කියන එක කියන්නේ ඕනෝමයි. මෙන්න මෙහෙම ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මේ නිත්‍ය සංඥාව නිසායි සැපයි කියන විපල්ලාශය ඇතිලා තියෙනවා. කියන දේ තුල තමයි හොඳ දේවල් හොයන්නේ. හොඳ කියන කම හින්දායි මම මම කියන ආත්ම දෘෂ්ටිය තියෙනවා. නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ විපල්ලාශය මුල් වෙලා තියෙන්නේ නිත්‍ය කියන කම. නිත්‍ය කියන කම කියන්නේ අවිද්‍යාව මත හේතු බලන හැම නොදන්නවා කියන කමම. හේතු බලනහම නොදකින්න කමටයි නිත්‍ය සංඥාව කියන්නේ. නිත්‍ය දේ සැප සැප නිසායි මායි. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුකයි අනාත්මයි කියලා පනවන ඇයි? හේතු බලනහමක් නිසා. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය නිසායි කියලා කාරණාව තේරෙනවා. අනිත්‍ය සංකතම් පරිච්ඡේදම් කරනවා. දැන් ප්‍රඥා චෛත්‍යයේ සුත්තම් කරන විඥානීය අධ්‍යක්ීමට විතරක් රැවටිලා සිත කරන තියෙන ආලෝකයේ ඇහෙන් බලවත් හිතෙන් හිතුවත් පත් වෙලා තියෙනවා කියන කෙනෙක්. කෙරෙහි අනුකම්පාවයි. දැන් අපිට හිතෙනවා අපේ ප්‍රඥා චෛත්‍යයේ හිතෙනවා. දැන් අපිට පේනවා සිත කරන දොර ගියාම මල්දක පත් වෙනවා. නිවහම දොර රෝහමයක නිවෙනවා කියලා අපිට නෝරට පේනවා. අපි දන්නවා දැන් මෙයාට මේ නුවණ නැහැ. දැරිවල මේ නුවණ දෙන්න පුළුවන්කම තිබුණොත් මෙයා මේ නිත්‍ය සංඥාව අතහැර ගන්නවා. කියලා අපි යාට කතා කරනවා. කතා කරලා එන්න කියලා සීත කරනකොට ගාවට ගිහිල්ලා ගොඩ ඇරලා තේනවා මොකද්ද මේ දැන් අපේ ආලෝකමත් වෙලා තියෙන මේක ගැහුවාම වම නිදෙනවා කියලා අපි කියනවා. එයා වගේ පිළිගන්නේ නෑ. නෑ නෑ ඒක වුණත් පිළිගන්නේ නිදෙන්නේ ඕක කියන පස්සලම කියනවා. ඒකලාවට අපි යාට උගන්වන්න ඕන හේතුඵල ධර්ම. දොර ඇරලා තියෙන්න මෙහෙන්න එනවා කියලා හොඳට බලන්න මේ දොර ආයේ වෙන වර්ගයේ ශ්‍රේෂ්ඨකම් තියෙනවා. එන්න මේ තමයි බාහිර පද්ධතියේ හේතුව. ඒක ආලෝකමත් වෙන නිබන්ධ පස්සුනහම ඒකට හේතුව. හිතන්නේ. ඇයි ඇහැට පෙනුන ආලෝකයේ එහෙනම් දැන් පරිදේ මතේ නෑ නේද කියන එක හිතා ගන්න පුළුවන් මට්ටම වෙනවා. ඒක හැමදේ විඥානය අධ්‍යක්ෂේ මේ ප්‍රඥාව. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපිට කියනවා සිත කරන දොර යනවා වගේ ඇහැටම පෙනෙනකොට චක්කුම් පරිච්ඡ රූපේච උපදින චක්කුම් යන සින්න සංගති පස්සෝ කියලා කියන්නේ දන්නවද මේ කියන්නේ හේතුව ඇහැ නිසා රූපත් ඇහැ රූපයක් වෙන නිසා සිතත් ඒ තුන්දෙන එකතු වීමෙන් සිතේ මෙහෙම සංඥාවක් කියනවා. වේදනා සංඥා කියලා ගැටයක් කියනවා. මෙන්න මේකටයි පේනවා කියලා කියන්නේ. සිතේ මෙහෙම රූප සංඥාවක් කියන එකටයි පේනවා කියලා කියන්නේ. ඇහැ වෙන වෙනකොට රූපය වෙන වෙනකොට හිත වෙන වෙනකොට මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ මෙහෙම සංඥාව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා බුදුජානක දෙන්නවා. ඒ චින්ත කරන ධර්මම දෙන්නවා වගේ. එතකොට නුවණක් අනුමාන දෙනවා අපිට යමක් දෙනවා කියලා කියන්නේ ස්පර්ශ නිසා කලයේ මේ වේදනා සංඥාවන් හිතේ ඉඳලා ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුව මේ නිරුද්ධ වෙනවා. අපි දැක්කට ගියහම අපි දැකපු අධ්‍යක්ෂම සිහි කරද්දී එතන තියෙන හේතු ටික නිරුද්ධ වෙන දැකුම් දේ නිරුද්ධ වෙලා බොහෝ කල කියන මොන කියන්නේ එනවා. ඒ කියන්නේ ඇහෙන් අකිලකොට සිතන දොර ඇරියා වගේ නිදෙන එක අහකට යනකොට ශීත කරන දොර ගැහුවා දැන් ඒ ආලෝකේ නෑ වගේ දැන් පේන තිබුණ හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ පෙනුණු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියන නෝන එළඹ සිටිනවා එතකොට වේදනාව ශේතකල දොරේ වගේ ඇහැ රූපේ චක්කුයෙන් හේතු ගැටීම නිසාමයි හදම තියෙන්නේ කියලා කියන කොටසක් සංඥාවක් කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශේත්‍රඵල ධර්ම ගාන්චින් සමුදය ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම කියලා කියන්නේ ආශේත කරන්නේ දොරාරින කතාව වගේ එකක්. දොරාරින්නේ කියලා තිබුණේ නැහැ බලනකොට පස්සේවත් යෝගයන් පස්සේ ජීවන්නේ මේ දොර ඇරපු හින්දා මේ හේතු සකස් වෙච්ච නිසාම යාලෝකමත් උනේ. වහනකොට ඒ හේතු නැති වෙනකොටම ආලෝකය නැති වෙනවා කියලා කිව්වා. දොරවල් සිය ලක්ෂ ගණන සීත කරන එක වැහුවා සිය ලක්ෂ වලවාදයක් කොහොමද කියන දේක සම්බන්ධයෙන් නිරන්තරම කියන වෙන්නේ. සමුදේ ස්වභාව කොට තියෙන දේක නිරන්තරයෙන් ඔය සිද්ධියයි මේ ප්‍රසාරයෙන් හයින් කියන්නේ. ඕක බුදුහාමුදුරන් යත්තක් නෙවෙයි. මේ අපිදාම කියන හැමදාම පැවතෙන පවතින ඇත්ත. නමුත් ප්‍රඥාව නිරන්තර විඥානයේ අධ්‍යක්ෂණය තුළ බැඳීලා පවතින අපේ මනස. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒකේ පෙරපසු දෙක බලනවා තියා හෙල්ලෙන්දවත් ඉඳ නැති විදිහට ඇලින්න බැඳිලා ඉන්නේ අපි දකින දේ තුළ. ඒ හිඳයි අපිට ඒක උපාදානය නිසා භවෙන්නේ. අර දකින්නේ අල්ලගෙන ඉන්න නිසා පැත්තට ගියම ඒක ඇති බවම එළම සිටනවා මිසක උපාදාන නිරෝධෝ භවය වුණා උපාදානේ නැතුව භවෙ නැහැ අල්ලගෙන ඉන්න ගැටි අරෝම දැකපු දෙයක් වගේ වෙන්නේ එතකොට අපිට ඕන වෙන්නේ දකින්න ආහන දැනෙන හැම දෙයක්ම හතර නැති වෙනවා කියලා දකින්න හැබැයි තව තියෙන සුවිශේෂී දේ දන්නවද මොකක්ද කියලා. මාර්ගයෙන් වශයෙන් මේ ජීවිතේ කුටි කන්න මෙහෙම ජීවිතයක් ස්පර්ශ ආයතන හයකින් ජීවත් වෙන ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කෙනෙක් කොහොමද නැහැ. එහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් තමයි උපති ගන්න ඇත්ත තමයි අපි යම් අරමුණක් දකිනකොට ස්කන්ධ පංචකය මේ කියන්නේ. පෙර නොතිබීම දකිනවා කියන ධර්මතාවය ඇතිදලා ඒ හේතු ටික ඉතුරු නැතුව ස්කන්ධ පංචක මුළු ජීවිතේම දැන් සත්‍ය ඇහෙනවා කියන තර ආය දැන් අර්ථපය හතරක් තියෙන සද්ද තියෙනවද? සද්ද වලට අර්ථපය තියෙන්නේ. දැන් මුළු ජීවිතේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම මේ අහනවා කියන කන යම් ජීවිතේ කය තමයි කන කියලා. කනයි සත්‍යය සෝත විඥානය ඒ ටිකෙන් කියන ස්කන්ධය. ඒ ටික නිරුද්ධ වුණාම තමයි නාසයට ගලපන්නේ. ඒක නිරුද්ධහම තමයි රස දැනෙනවා කියන්නේ. ඒක නිරුද්ධහම තමයි කාය දැනෙන්නේ. ඒක නිරුද්ධහම තමයි මනස දැනෙන්නේ. හැම වෙලාවෙම ජීවිතය කියන්නේ පුද්ගලයන් එක ස්කන්ධයක් විතරයි. ජීනි පෙරලා කරපෝනකට වලල්ලක් පෙනෙනවා වගේ. මේ ආයතන ටික ඉපද නිරුද්ධ වෙනකොට ඒක වේගවත් කම නිසා ඉපදෙන විට එකතු වෙනවා නිරුද්ධ වෙන බව නොපෙනෙන කම නිසා ආයතන හයම උගලද එකතු වෙලා තියෙනවා. එහෙන් දකින දේ පෙනෙනවා නිරුද්ධ වෙනවා කියන්නේ එකතු මේ පැත්තේ සමන් ඉන්නවා කියලා මතක කියලා බලනකොට මේ මුදල් තොරතුරු බලාගෙන ඉන්නකොට සමන්ට තමන්ව මතක වෙන ලක්ෂණය තමයි පෙනෙන දේ මේ කය කියලා මනින්න පුළුවන්කම. මේක කෙලින්ද නිසා වෙන එක. ගියාම දුක කියන එක වැටෙන්නේ නැත්තේ දුක කියන එක කෑ විගහාර විලාප දෙකේ අඳන දුක කියන එකක් ඉතුරු නැත්තේ මරණයෙන් පස්සේ නෙමෙයි මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය කියන නැත්තටම මෙන්න මේ වගේ තැනක් තියෙනවා දැනගන්න. අපි දැනගෙන තියෙනවා දැන් අපිත් මේ සිතකරන්නේ බලකට පත් වෙනවා කියන තැනකින් ඉන්න අයයි කියන නෝන අපිට ඇවිල්ලා තියෙනවා. ඒක දෝෂය අරගෙන දෙන්නේ බද්දක්කම සරි. වරදම මේ සඳහා කය වශයෙන් දෙක සංවර කරගන්නවා. කය වශයෙන් දෙක සංවර කරගත්තොත් හිත සංවර කරගන්න පහසුයි. හිත සංවර කරගන්නවා. මොකද කෙනෙක් දේ තුල බාර අඩු කරන්න. දැන් අපි දැක්කනේ 然后我从外面搞一个。 කොහොමද පටලැවෙන්නේ නැතුව යන්න හදා ගන්න පුළුවන්. මේ දේ හදා ගන්න පුළුවන්. මුළු ශරීරයම තියෙන කටු හැම තැනකම දැන් හරි ඉන්නේ හරි කොට ගැලේ හරි දාලා කටු ටික වහලා හැරෙන්න නැතුව යන්න පුළුවන්. නමුත් ඕක ලේසි නෑ. ඒ මුළු ශරීරය කටු වහන්නේ. අපි ඉතින් මොකද කරන්නේ? ඒක ප්‍රපාරේ මුචර කරගෙන අපේ කපුලේ වහලා. අතහැරෙනවා නම් දහුවත් අතහැරලා භෞතික දේත් අතහැරනවා කියන්නේ ජීව වෙනවා. ඒ හින්දා ජීවවල යාන වාහන ඉදකර මිලමුදල් මොනතරම් දේවල් සංහාවක් තිබුණත් කමක් නැහැ. ඒවට උගුන් සංහාව අතහරින්න ඕනේ නැහැ. තමන් කියන තැනයි තමන්ගේ ධර්මවල කියන තැනටයි කාණ්ඩක කය විතරක් විදර්ශනා කරන්නේ. විදර්ශනාවට ගන්න සත්‍ය පුද්ගල භාවයේ හම්බ වෙන රූපයෙන් විතරක් විදර්ශනා කරලා නැහැ. ඒක බුදුදහමේ සත්‍ය උපචාර දෙන්නේ හැම රූපයක්ම බලන්නේ නැතුව අච්චත්තම වාසය කාය නාම රූප දෙක බලනවා. මේ විදිහට නුවණින් හිත හිත ආනාපාන සතිය දුක ගුණ සුඛය මරණය මෛත්‍රිය ආදී කමතහන වඩනවා. කමතහන වඩමින් මේ විදිහට හිතනවා. මේ විදිහට කමතහන වඩනවා. ඡායාව අපිට මේ දකින්න ආරම්භන උතුරු වෙනවා වගේ ඒ ඡායාව සිතන සතාවේ උතුරු වෙනවා. ඒ චේතන සතාවේ දැක්වෙන ඡායාව අපිට නැති වෙන්නත් ඒක මොකද කියලා බලන්න. කණ්ණාඩියෙන් ඡායාව වැටුනොත් තිරසංගත සතාට ඒක ඉතුරු වෙනවා නේද? එයා හිතනවා නේද? එයා දැකපු සතා හරි කියලා අහවෙන්නවා ඉන්න කෙනෙක් දකින්නවා මොකද ආපහු විශ්ල කරන්නේ නේද ආපහු දැකලා ආපහු විශ්ල බයින්නේ තියෙන්නේ එතකොට අපිට මේ දැකපු දේවල් දැකපු අය ඉතුරු වෙනවා වගේ විසංගත සතාට කැඩපතන වගේ ඡායාව ඉතුරු වෙනවා අපිට ඉතුරු නොවෙන්න හේතුව මොකක්ද හේතු බලනහම නොදන්න කම නිසා ඡායාව පැත්තට නැඹුරු වෙන ඡායාව පැත්ත අල්ලගෙන ඉන්න එක චින්තන කරලා කරනවා. එහෙම ඡායාව පැත්ත නැඹුරුලා ඉන්නකොට ඒ අරමුණ නිරුද්ධ වුණොත් අනන්තරුවම හිත අරමුණු කරගෙන දැක්කේ. අර අමුල තියෙන්නේ ශනික උලයි. ඒ එතකොට අපිට වෙලා තියෙන්නේ හේතුඵල ධර්ම ධර්මයෙන්ද කන්නාදීෙන් රූප බැලුවොත් අපි නඹුරු වෙලා ඉන්නේ මේ පැත්තට. ඉනි අල්ලගෙන නැහැ මෙහෙට නඹුරු වෙලා ඉන්නේ. ඒ නිසා අරකට ඉන්නේ මාත හැරෙරෝ මේ පැත්ත තමයි යන්නේ. මේ අරමුණ දකිනකොට තිරසංගත සදාක කන්නාඩි ඡායාව වුණා වගේ අපි මෙහි යමුලයි. මෙහි බාහිර අල්ලගෙන බාහිර එන්න බැරි වෙනකොට මේ අරමුණ අතහැරෙනවා එක්කම පෙරපසු මනසින් ශනිකව නිමිත්ත මඟට දෙවියෝ එයාගේ මට්ටමට රැවටිලා කියනවා ධර්මය කියලා එයා දන්නේ. හරිද? එයාගේ මට්ටමට රැවටිලා එයා කියන්නේ කරන්නේ කියලා දන්නවා බාහිර. ධර්මය භෞතික ධර්මය එයාගේ මට්ටමට රැවටිලා කියනවා ධර්මය කියලා එයා දන්නේ. එයා මොනවද අරුතු ධර්මයක් කියනවා. අරුතු ධර්මය තමන්ගේ මනසේ පොඩි චිත්තය ඇතික නිසා ටිකක් තමන්ව කියලා එයා දන්නේ. එයා රැවටිලා කියනවා රහතන් වහන්සේ. රහතන් වහන්සේ විතරයි තුන් භූමියම රැකලා කියලා තියෙනවා. ඒ හින්දා ඒකෙනෙක් විපාකෙන් දෙන්න පුළුවන් කම් කියන්නේ කෙලෙස් තිරසංගත මාර්ගයේ කෙලෙස්ෙන් මුතුනහම ඒ මට්ටමේ විපාකනේ අපිට. මේ මට්ටමේ තියෙන කෙලෙස් නැති වුණොත් අපිට මනුස්ස මට්ටමේ විපාක නැහැ. මේ භූමියේ කියන්නේ. එයා මනුස්ස මට්ටමේ අම්මා තාත්තා වෙන මුදල් වලින් සතුටු වෙන්නේ. එයා ධ්‍යානෙන් සැපයෙන් සතුටු වෙනවා. ලක්මනෝටි සතුටු වෙන කෙනෙක්ගේ මානසික මට්ටමකින් මේ හරි මේ භූමියේ හිතේ සතුටු වෙන මේ සංයෝජනය කරුවාම එයා භක්තිය කොලිමයි. එයා රාජ්‍යයේ මුතුමැලි ජෝතුරු කෙනෙක් දකින්නේ මේ තින්ක රළුවේ හිත කුස්කිය ගන්නකොට ඇති වෙන තබක් ඔය කියන තරේ. නිරාමිත බීජය උත්සාහයෙන් තොර සැපයෙන් ලෝකයක් අනාවරණ යනකම් දවසක් පුරාවට ගිනි අවුල කොටව කොට හම්බ වෙන හවස ආචාර කරනවා වගේ. ඈ නැත්තම් දෙන්ජර් බලනවා වගේ. ඈ මේ මහ විශාල දුකක් නේද? මේ චූටි සැපක් ඉඳිනවා කියලා නැහැ. බුදුජානක දේශනා කරන කාමයේ පුස්තකවලින් කියන කුච්ච කහන වෙලාවේ පොඩි ආසාවෙන් කියන කාලේ වුණාම තුවාලෙන් වැඩි වෙනවා දැවිල්ල පය ගන්න. ඒ වගේ. ධ්‍යාන සැපේ දෙනවා කිසිම වැඩක් පොලක් නොකර ඉන්න කෙනෙක් ළඟට ගියාම තේ පොත්ය ශාන්ති ගන්න තේස නිකම් මෙහෙටක් නැතු කරගෙන කරේ. ඉතින් තමන් කලබල කඩලා වහන් කියලා පත්‍රය ලබාගෙන කන කෙනයි නිකම් නෙවෙයි ඔබ පත්‍රය ලබාගෙන දෙන්නේ හොඳයි. ඔය දෙකේ කවුද කැමති වෙන්නේ? සමහර විටක ඒ නිකම් ඉඳලා ගෙනත් දෙන බත් කියලා අර දෙන බත්කට වඩා සිය ගුණයක උත්සාහය. පහත් තියෙන උත්සාහයෙන් තමයි හම්බෙන්නේ. හොඳම රොඳු ටික ඛණ්ඩ දැන ඒකට නම් දෙන මුළු දවස පුරාම වහන්සිලා නම් කවුද ඔය දෙකේ කැමති කියලා තෝරගන්නේ? ආයේ හිතලනවද කොහොමද කැමති? චක්‍රවර්ති රජ කෙනෙකුට හිතෙන්නේ නැහැ ගන්න කියේ බත්පාසක දිහා බලලා මේක මට හඬ තියෙනවා නම් කියලා හිතෙන්නේ නැතුව. ගන්නේ කොට තමයි හිතෙන්නේ වැඩි කෙනෙක් බත්පාසක දිහා බලලා මට මේකක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ දේහවලාදික කවදාවත් හිතෙන්නේ නැහැ කියන කාම ලෝකෙ නිවසට වට තියෙන හිතෙන්නේ නැහැ කියන. ඉතින් මෙන්න මේ වගේ මේ ජීවිතයේදී මට පස්සේ මේ ජීවිතයේදීම ධ්‍යාන මට්ටමේ සැප ලැබෙනවා මේ මට්ටමේ මනුස්ස මට්ටම කියන කොයි දෙයක්ද ඇති වෙනවා ඊට පස්සේ මේ භූමියේදී මේ ධ්‍යාන මට්ටමේ ආයෙත් දැවෙනවා දැන් ඒ දැවෙන්නේ හින්දා යා ඒ මට්ටමේ උපත් වෙනවා එතනින් මේ ඒ මට්ටම මුලාව දුරු කරගන්න පුළුවන් තියා අරූපව මට්ටමට පත් වෙනවා අරූප ධ්‍යාන මට්ටමට පත් වෙනවා ආයෙත් ඒක රැවෙන්නේ හින්දා ඒ මට්ටමේ ඒ අරූප වචනේ උපරිම චිත්තයේ මුලාව ගැලවුණු යතුන් භූමියම නිදුලා